උතුරෙත් දකුණෙත් ඒ පැතිරී ගිය ලේවැගිරීම නිමා වුණේ 2009දී. ඒ නිසා නැවත වතාවක් එවැනි ලේවැගිරීම් වලට අපේ දරුවන් ගොදුරු නොවන ශක් ශක්තිමත් තිරසර සාමකාමී ප්‍රජාවක් ඉදිරියට ගොඩනගාගත යුතුයි. එය මම හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තිබෙන බව අපි සතුටින් ප්‍රකාශ කරන්න ඕන. ඒ සඳහා ඒ තරුණ පිරිස්ම මුල් තැන ගැනීම ගැන අපි සතුටු වන්න ඕන. කොළ රතු නිල් පාටවලට බෙදිලා අපි අපේ සමාජයේ විවිධ වෙනස්කම් මත වාද විවාද කරගෙන ඉන්න එක නෙවෙයි. අපි සතු මේ මහ සම්පත් සියල්ලම අවදි කරගෙන රට ඒ අනාගත ලෝකයට ඔසවා තැබීමයි අප විසින් කළ යුත්තේ මිත්‍රවරුනි.